සංජීවි ආර්ය නන්ද මහත්මිය අවසරයි ස්වාමින් වහන්සේ අපිට තේරෙන්නේ දැන් මච්චරිය කිව්වහම ලෝභයේ තවත් එහාට ගිය අවස්ථාවක් කියලා. හැබැයි Tamanට තියෙන දෙයක් දෙන්න හැයි කියන එක නේද ස්වාමින් වහන්සේ මච්චරිය කිව්වහම ඒක द्वेष සහගත සිතක් නේද ස්වාමින් වහන්සේ? මච්චරිය කියන එක द्वेष සහගත සිතක්ම නෙමෙයි ඒක ලෝභයත් එක්කලා තමයි ප්‍රධාන වශයෙන්ම ඒක මම චුට්ටක් හරියට බලන්නම් මොන මොන සිත්වලද මච්චරිය යෙදෙන්නේ කියන එක බලලා තමයි අපිට ඒක කතා කරන්න වෙන්නේ. අපි ඊළඟ සතියේ තව ටිකක් පැහැදිලි කරගමු. අපි ඊළඟ සතියේත් මච්චරිය ගැන කතා කරන නිසා. එතකොට එතන ලෝභයත් ඒක ඇතුලේ තියෙනවා. එතකොට මේ ලෝභය නිසා තමයි අර තමන් සන්තක දේ අනිත් අය පාවිච්චි කරනවාට කැමති නැත්තේ. අනිත් අයට දෙන්න කැමති නැත්තේ. එතන දැන් අකමැත්ත කියන්නේ පුද්ගල බද්ධ අකමැත්තක් නෙමෙයි. දැන් අර ඊර්ෂ්‍යාව කියන එක ද්වේෂ ද්වේෂයත් එක්කයි ක්‍රියාත්මක. නමුත් අච්චරිය කියන එක ලෝභයත් එක්කයි අසුරු කරන්නේ. ඒ මොකද එතන ඒ ලෝභය පාදක කොටගෙන තමයි තමන් සන්තක දේ පිළිබඳව ඒ විදිහෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව අනුන්ට විරෝධතාවයක් නිසා නෙමෙයි. දැන් අර අනිත් කෙනා දෙන දේ වළක්වන්නේ ඒ ලබන කෙනාට විරුද්ධව කියන එක නෙමෙයි අර දීම කියන එක මොහොත දරා ගන්නද එහෙමයි අරමුණත් එක්ක ගැටෙන ස්වභාවයක් නැද්ද ස්වාමීන් වහන්ස නෑ අරමුණත් එක්ක ගැටෙන ස්වභාවය තියෙන්නේ ඊර්ෂ්‍යාව තුළ මේ මච්චරිය තුළ තියෙන්නේ තමන්ගේ තමන් සම්පත දේත් එක්ක ඇලෙන බැඳෙන හැකිලෙන ගතිය තමයි ඒකේ වැඩිපුර තියෙන්නේ. එහෙමයි. ඉතින් මේවා මේවා එක ළඟ ළඟ ඊර්ෂ්‍යාව, මසුරුකම, ද්වේෂය, ලෝභය ඉතින් ළඟ ළඟ ක්‍රියාත්මක වෙන්න පුළුවන් එක්කෙනාගේ මනස තුල. එතකොට අපිට මේ හැම මනෝභාවයක්ම එතනට හේතු වෙන්න පුළුවන්. ඔව්. සමහරක් වෙලාවට හිතෙනවා නිසා ස්වාමීන් වහන්සේ මම මොකටද එයාට දෙන්නේ? මේක මන් තියාගත්තා නම් ඉවරයි කියලා ඒක නිකන් තරහා නෙමෙයිද ස්වාමීන් වහන්සේ? ද්වේෂයක් නෙමෙයිද? ද්වේෂයමත් එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ද්වේෂ මූලිකයි. ද්වේෂ මූලිකයි. එහෙම නැත්නම් මුල් කොටගෙන එහෙම හිතෙන්න පුළුවන්. එතකොට ඒක මසුරුපත් මසුරුකම පැත්තටයි යොමු එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.